නැවත නිත්‍ය සංඥාවෙන් ඔසවා ගැනීමම තමයි අපිට නව කර්ම සකස් කර ගැනීම උනේ පංච උපාදානස්කන්ධය සකස් කර ගැනීම උනේ කියන කාරණාව අපි සාකච්ඡා කළා කතා කළා ඊට පස්සේ අපි දුක්ඛතෝ අවත්තේති නෝ සුඛතෝ දුක් වශයෙන් බලනවා සැප වශයෙන් බලන්නේ නැතුව කියනකොට දුක්ඛතෝ අවත්තෙන්තෝ සුඛ සංඥම් පජහති ඒ වගේම මේ විදිහට බලනකොට දුක් වශයෙන් දකින කෙනාට සැපයි කියන සංඥාවක් තියෙනවා නම් ඒ සංඥාව දුරු වෙනවා කියලා අපි විග්‍රහ කරගත්තා එතනදී දුක කියන තැන පෙන්නවා ස්කන්ධ ධර්මතා ටිකක් තියෙනවා නම් මේ ස්කන්ධ ධර්මතා ටිකම දුක්ඛ සත්‍ය මිස දුක්ඛ සත්‍ය කියන අර්ථයෙන් පෙන්වුවා මිසක කායික දුක හෝ චෛතසික දුක වශයෙන් පනවන දුක විදිහට පෙන්වුවා නෙමෙයි කියන එක. එතනදී ගන්නට තියෙන හොඳ සාධාරණ නැතිනම් අපි ත්‍රිපිටකයේ තුලම මේ කාරණා අරගෙන පැහැදිලි කරලා පෙන්වන නිසාම ඔබට මේ ගැන හොඳට දකින්න පුළුවන් බලා ගන්න පුළුවන් තැනක් තියෙනවා. විභංග ප්‍රකරණයේ දෙවෙනි භාගයේ ධම්මහදේ විභංගයේහි එන ඒ කාමාවචර භූමියේ කාම භූමියේ ප්‍රතිසන්දික්ෂණයේහි ඇති ධර්මතා ටික බැලුවාම උත්පාදක්ෂණයේහි ඔහුට සත්‍ය කීයක් තියෙනවද කියලා අහන වෙලාවේදී ඔහුට දුක්ඛ සත්‍ය පෙන්නනවා උපාදක්ෂණයේහි ස්කන්ධ ධර්මතා පහක් පෙන්නනවා ඒ වගේම දුක්ඛ සත්‍ය පෙන්නනවා ඒකට ස්කන්ධ ධර්මතා පහක් පෙන්වනකොට රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධයත් ඒ වගේම දුක්ඛ සත්‍යයත්. එතකොට මේ ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය, දුක්ඛ සත්‍ය හැබැයි කවදාවත් දුක බවටපත් උනේ නැහැ. දුක්ඛ සත්‍ය කවදාවත් දුක බවට පත් උනේ නැහැ කියලා කිව්වේ කායික දුකක් හෝ චෛතසික දුකක් බවට පත් වෙලා දැනුනේ නැහැ දුක්ඛ සත්‍ය කියන එක පවතින ස්වභාවය තමයි දුක්ඛ සත්‍ය එනිසා දුක්ඛ සත්‍ය කියන එක ප්‍රහාතව්‍යයි නැතිනම් අයින් කර හැකි දෙයක් නෙමෙයි. දුක්ඛ සත්‍ය කියන එක පරිඤ්ඤය දෙයක් පිරිසිඳ දැක්විය යුතු දෙයක් කියලා කිව්වේ ඒ කාරණාව නිසා. එතකොට අද සමාජය තුළ ලෝකෙ තුළ ගොඩක් වෙලාවට විග්‍රහ වෙනවා අපිට දකින්න පුළුවන්කම තියෙනවා යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියලා යමක් අනිත්‍ය නම් ඒක දුකයි ඒ වගේම යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය නිසා දුක එනවා දුක නිසා ඒක අනාත්මයි කියන කාරණාව ඒ වගේම ඒ කාරණාව මත පදනම් වෙලා කෙනෙක් ඉදිරිපත් කරනවා ඇතම් වෙලාවට අනිත්‍ය නිසා දුකයි කියනකොට අනිත්‍ය නිසා දුක එන්නේ නැහැ හැම තැනකදීම හැම අනිත්‍යයක් නිසාම දුක නැහැ උදාහරණ හැටියට ඉදිරිපත් කරනවා අපි ලෙඩ වෙලා ඉන්නකොට ලෙඩක් හොඳ වුණොත් ලෙඩේ අනිත්‍ය වුණොත් ලෙඩේ අනිත්‍ය වීම දුක නෙමෙයි. ඒ නිසා අනිත්‍ය වීම සියලුම අනිත්‍ය දුක නෙමෙයි කියලා මේ මේ කෙනෙක් අර්ථ විග්‍රහයක් ඉදිරිපත් කරනවා. ඒ විදිහට අර්ථයක් ඉදිරිපත් කරලා අලුතෙන් ඒ ඊට ගැළපෙන දෙයක් ඉදිරිපත් කරනවා කියනවා අනිත්‍යයි කියලා කිව්වේ කැමැතිසේ පවතින්නේ නැහැ ආස්වාදිෂ්ඨ කරන්නේ කියන එක. ඒ අනුව එතකොට දුකයි කියලා කියනකොට ආස්වාදිෂ්ඨ කරන්නේ නැති දේ තමයි දුක වෙන්නේ. ලෝකෙ තුල කැමැතිසේ නොපවතින දේ තමයි ලෝකෙ හැමදාම දුක කියලා දැන් අනිත්‍ය ගැන අනිත්‍යයට අලුත් අර්ථකථනයක් දීලා ඒ වගේම කැමැතිසේ පවතින්නේ නැහැ කියන එක දුක හැටියට පෙන්වනවා. මෙන්න මේ කරන අර්ථ විග්‍රහය හැබැයි ධර්ම විරෝධී කියන්නට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියලා දේශනා කළේ ස්කන්ධ ටික ඒ වගේම ස්කන්ධ ටික ඉතුරු නැතුව නැති වුණා කියන එක පදනම් කරගෙන ඒ හේතුව නිසා අපිට දුකක් ඇති වෙනවා කිව්වනම් ඒක සාධාරණ නෑ සහේතුක නැහැ. එතකොට අනිත්‍ය නිසා දුක එනවා කියලා කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ. අනිත්‍ය නිසා දුක එනවා නොකිය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් අනිත්‍ය නම් එය දුකයි කියනකොට යම් දෙයක් අනිත්‍ය වූ ස්වභාවයෙන් යුක්ත නම් ඒ දේම දුක් වූ ස්වභාවයෙන් යුක්ත දෙයක් කියලා පෙන්නකොට එතන අනිත්‍ය හේතුවෙන් අනිත්‍ය නිසා දුක ආවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. මොකද දැන් අපි හිතමු කෙනෙක් අනිත්‍ය කියන දෙයට වචනෙට අර්ථකථනයක් දෙනවා අලුත් අර්ථයක් දෙනවා කැමැතිසේ පවතින්නේ නැහැ කියලා. කැමැතිසේ තියෙන්නේ නැහැ ආස්වාද ඉෂ්ට කරන්නේ නැහැ කියලා. සැලීමක් කියලා. එතකොට දැන් මේ කැමැත්ත නිසා ආස්වාදයේ නිසා අපිට පෙලීමක් තියෙනවා ලෝකේ. දැන් ඔය ආස්වාදයේ ඒ විදිහට පවතින්නේ නැති ආස්වාදයේ ඉෂ්ට වෙන්නේ නැති එක නිසා ලෝකේ පෙලීම කයට දැනෙන දේද දුකට දැනෙන දේද? ඒ දේ දැනෙන්නේ කායිකවද මානසිකවද? යමක කැමැතිසේ පවතින්නේ නැත්නම් තව විදිහකින් කියනවා නම් යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං යමක් කැමැතිද කැමැතිසේ නොපවතීම කැමැති දේ නොලැබීමේ දුක අපිට ලැබෙන්නේ සම්පූර්ණ පූර්ණ වශයෙන්ම මානසික දුකක්. මේ මානසික දුක දුකද දුක්ඛ සත්‍යද කියලා බැලුවොත් යම් කායික දුකක්, චෛතසික දුකක් තියෙනවා නම් ඒකට කියනවා දුක කියලා මිසක දුක්ඛ සත්‍ය කියලා නෙමෙයි. එතකොට ඒක දුක. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ දුක්ඛ ආර්ය සත්‍ය පරිඤ්ඤයයි. දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැක්ක යුතුයි. පෙර නොයසූ විරූ ධමක දුක්ඛ ආර්ය සත්‍ය මතු කළගත්තේ. එතකොට දැන් අපි පරිඤ්ඤය වෙන්නේ පිරිසිඳ දැක්ක යුතු වෙන්නේ දුකද දුක්ඛ ආර්ය සත්‍යද? දුක්ඛ ආර්ය සත්‍යය. දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැක්ක යුතු නම් දැන් අපි පිරිසිඳු පිරිසිඳ දැක්ක යුතු වෙන්නේ අවබෝධ කරගත යුතු වෙන්නේ ස්කන්ධ ධර්මතා ටික නෙමෙයිද ස්කන්ධ ධර්මතා ටික කියලා කිව්වේ අර කායික දුකක් නොවන චෛතසික දුකක් නොවන ටික ඒක කැමැති දේ නොලැබීමෙන් ලැබෙන දුකක් තියෙනවා නම් කැමැති දේ නොපැවතීමෙන් එන පෙලීමක් තියෙනවා නම් ඒ පෙලීම සම්පූර්ණයෙන්ම දුක මිසක දුක්ඛ සත්‍ය නෙමෙයි එතකොට දුක දැකලා නිවන් දකින්න කියන දේ වෙන්නේ නැහැ. මොකද ඒක ලෞකික දර්ශනයක්. ලෝකයක් දකින්න දුක. නමුත් දුක්ඛාර සත්‍ය ස්කන්ධ ධර්මතා ටික අවබෝධ කරගන්න යම් දැක්මක් තියෙනවා නම් ඒ දැක්ම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි අනිත්‍ය නිසා දුක කියන්නේ නැතුව යදනිච්ඡන් තන් දුක්ඛං කියලා දේශනා කළේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒකට යමක් අනිත්‍ය නම් ඒක දුක වෙනකොට යමක් අනිත්‍ය මත පිහිටා සිටියනම් ඒ අනිත්‍ය වූ ධර්මතා ටිකම දුක්ඛ සත්‍ය මත පිහිටපු දේ දුක්ඛ සත්‍යයට අයිති දෙයක්. යමක් අනිත්‍ය වීම නිසා දුක එනවා කියන එකත් අනිත්‍ය වෙන ඒ දේම දුක්ඛ සත්‍යයි කියන එකත් කාරණා දෙකක්. අනිත්‍ය නිසා දුක එනවා කියන එකත් ඒ වගේම අනිත්‍යයි කියන ධර්මතාවයම දුකයි කියන එකත් කාරණා දෙකක්. එතකොට මම මෙහෙම කිව්වොත් මේ පොත කියන එක ගන්න දුක්ඛ සත්‍ය කියලා. මේ පොත දුක්ඛ සත්‍ය නම් මේ පොත නැතිවීම නිසා ඔබ විඳින මානසික දුක දුක නම් මේ පොත දුක්ඛාරය සත්‍ය නම් මේ පොත නැතිවීම නිසා විඳින දුක දුක් ඒ දුකක් තියෙනවනම් ඒක දුක නම් දැන් දුක්ඛාරය සත්‍ය පොත ඒක නැතිවීමෙන් විඳින දුක ඒක දුක කියන ගණයට යන දේ යම් පිච්ඡන්න ලැබති සම්පි දුක්ඛං කියපු දේ. දැන් යම් මොහොතක යම් වෙලාවක ඔබට පොත තියෙනවා නම් පොත ඇති බවට හම්බෙන තැනම ඔබ දුකම පරිහරණය කරන්නෙක් වෙලා මිසක දුක හැම මොහොතකම තියාගෙන විඳිනවා කියන කාරණාව කියදෙන්නේ නැහැ. එතකොට දැන් පිරිසිඳ දැක්ක යුතු වෙන්නේ ඇත්ත ඇති හැටියට තේරුම් ගත යුතු වෙන්නේ පොත නැති වුණත් පොත තිබුණත් ඔබ දුක මතම පිහිටලා දුකම පරිහරණය කරනවා කියන දේ. දුක මතම පිහිටලා දුකම පරිහරණය කරනවා කියන දේ කියලා කිව්වේ පොත තිබුණද නැතද ඔබ පරිහරණය කරන්නේ දුක්ඛාරය සත්‍ය කියන දේපත පිහිටපු දෙයක්. ඒ නිසා මේ දේ කැමැත්ත ඉෂ්ට කරන්න පුළුවන් කැමැත්ත ඉෂ්ට නොකරන්න පුළුවන්. ඒ කියන්නේ පොත තියෙන්නත් පුළුවන් ඔබ ළඟ. ඒ වගේම පොත නැති වෙන්නත් පුළුවන්. පොත තිබුණත් පොත නැති වුණත් යථාර්ථයක් විදිහට ඔබ දුක්ඛ ආර්ය සත්‍ය මත පදනම් වුණ කෙනෙක් බවට පත් වෙලා. මොකද පොත නැති වුණොත් ඔබට මානසික දුකක් විඳිනවා. පොත නැතිවීමෙන් එන දුක. ඒ පොත නැතිවීමෙන් එන දුක ඔබ විඳින්නේ දුක්ඛ සත්‍ය නෙමේ දුක්ඛ ආර්ය සත්‍ය කියන තැන දුක උන තැනට ඉක්මවා ගිහිල්ලා. ඒ දුක කියන තැනිනුයි ඒක විඳින්නේ. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය විඳින කෙනාට දුක්ඛ ආර්ය සත්‍ය ලැබෙන කෙනාට දුක්ඛ ආර්ය සත්‍ය කියන තැන ස්කන්ධ ධර්මතාවයකින් ලැබෙන දුක. ඒ ස්කන්ධ ධර්මතාවයකින් ලැබෙන දුක එයාට කායික වශයෙන් ලැබෙන්නේ හෝ මානසික වශයෙන් ලැබෙන්නේ නැහැ. ඒක පිරිසිඳ දැක්විය යුතුයි. මේ ස්කන්ධ ටික හේතු ටික ඇති කල්ලි දුක් වූ ස්කන්ධ ටිකක් පටන් ගත්තා. ඒ දුක් වූ ස්කන්ධ ටිකම ඉතුරු නැතුව නිරුද්ධ වුණා. මෙන්න මේ දේ එයා තේරුම් ගන්නකොට එයා දුක්ඛ දුක්ඛ සත්‍ය තේරුම් ගත්ත දුක්ඛ සත්‍ය අවබෝධ කරා දුක්ඛ සත්‍ය ප්‍රහාතව වෙන්නේ දුක්ඛ ප්‍රහාණය කළොත් එයාට දුක්ඛාර සත්‍ය ප්‍රහාණය කිරීම තුළ අනුපදිශේෂ පරිණිරවාණයටපත් වෙන්න වෙනවා. එහෙමත් නැතිනම් මේ ස්කන්ධ ටික පසකින් පසකින් තබලා පිරිනුවම් පාන්නට වෙනවා. රහත් වීමයි පරිණිරවාණය දෙකම එකට සිද්ධ වෙන්නට වෙනවා. නමුත් ස්කන්ධ ටික දුක්ඛ ආර්ය සත්‍ය නිසක දුක උනේ නැහැ. ඒ නිසා කෙනෙකුට ওই මානසික දුක නැති කරගන්න පුළුවන් වෙයි දුක්ඛ ආර්ය සත්‍ය ගැන කරන අවබෝධයෙන්. ජාති ජරා ව්‍යාධි මරණ මේ ඔක්කොම දුක්. මේ ටික දුක්ඛ ආර්ය සත්‍ය නෙමෙයි. මේ ටික ඔක්කොම දුක දුක කියන ගණයට අයිති වෙන දේ. දුක්ඛ සත්‍යයටත් අයිති. නමුත් දුක්ඛ සත්‍යයට අයිති වුණාට මේ කායි මේ මානසික දුක කවදාවත් දුක්ඛ සත්‍ය නෙමෙයි. ඒක අපි අවබෝධ කරගත යුතු කාරණාවක් තියෙනවා බොහොම වැදගත් දෙයක් ඔය තුළ. මොකද ටිකක් ගැඹුරු වෙන්න පුළුවන් ඒ කාරණා ටික. නමුත් ඔය පිළිබඳව තියෙන දුක දුක්ඛ සත්‍යයත් පිළිබඳව ඇති අනවබෝධය නිසා තේරුම් නොගන්න කම නිසාම තමයි අපිට අද වර්තමාන කාලේ බොහෝ ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙන්නේ. එනිසා අපිට දුක දුක්ඛ සත්‍යයක් කියන මේ කාරණා දෙක තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. දුක කියලා කියනකොට ඒ දුක කියලා කිව්වේ හිතට දැනෙන දුකක් තියෙනවනම් කයට දැනෙන දුකක් තියෙනවනම් මේ දෙකට කිව්වා දුක කියලා. මේ හිතට දැනෙන දුකයි කයට දැනෙන දුකයි අතහැරලා තවත් දුකක් තියෙනවනම් ඒ දුකට කිව්වා දුක්ඛාරය සත්‍ය කියලා. එතකොට දැන් දුක්ඛ සත්‍ය කයට දැනෙන්නෙත් නැහැ හිතට දැනෙන්නෙත් නැහැ ඒක ඇඟට දැනෙන්නෙත් නැහැ. ඒ වගේ මේක හිතට තේරෙන්නෙත් නැහැ. ඒක තමයි දුක්ඛ සත්‍යය. එතකොට මොකද්ද මේ දුක්ඛ සත්‍ය? කාම භූමියේ උපාදක්ෂණයේත් ඒ දුක්ඛ සත්‍ය පිහිටනවා නම් ඒ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ස්කන්ධ ධර්මතා ටික. දුක්ඛ සත්‍ය කියපු ස්කන්ධ ධර්මතා ටික හැම වෙලාවකදීම අපේ ජීවිතේ යෙදෙන ස්කන්ධයක් හටගත්තා නම් ඒකම තමයි දුක්ඛ සත්‍යය. අපි දුක්ඛ සත්‍ය ඇති තැනක දුක හදාගෙන ජීවත් වෙනවා. දුක්ඛ සත්‍ය ඇති තැනක ස්කන්ධ ටික ස්කන්ධ ටික නැමැති මේ දුක්ඛ සත්‍ය ඇති තැනක අපි මව මවමල දුක හදාගෙන විඳිනවා. දරුවමල දුක හදාගෙන විඳිනවා. දරුව ලෙඩවීමේ දුක හදාගෙන විඳිනවා. ප්‍රිය අයගෙන් වෙන්වීමේ දුක හදාගෙන විඳිනවා. හැබැයි යථාර්ථයක් විදිහට බැලුවොත් එහෙම ස්කන්ධ ධර්මතා ටිකක්. ස්කන්ධ ධර්මතා ටික දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය ඇති තැනක අපි කායික දුක් මානසික දුක් හදාගෙන විඳිනවා. අන්න ඕකටයි ලෝකේ පැවැත්ම කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය ඇති තැනක දුක හදාගෙන විඳින මට්ටම. මම මෙහෙම උදාහරණයක් කළොත් සීනි ටිකක්, තේකොළ ටිකක්, උණු වතුර ටිකක් තියෙනකොට මේ සීනි, තේකොළ, උණු වතුර කියන காரணා ටික තේ එක නෙමෙයි. සීනි ටික තේ එකද, සීනි ටික තේ එක නෙමෙයි. තේකොළ ටික තේ එකද, තේකොළ ටික තේ එකක් නෙමෙයි. ඒ වගේම උණු වතුර ටික තේ එකද, උණු වතුර ටික තේ එකක් නෙමෙයි. තේ එකක් නොවුණු එකිනෙකට වෙන් වුණු මේ ධර්මතා ටික ඇති තැනක අපි තේ එකක් හදාගන්නවා. මේ තේ එක මේ එකක්වත් නෙමෙයි. හැබැයි අපි තේ එකක් නැතුවත් නෙමෙයි. මේ ටික නැතුව තේ එක හැදුනෙත් නැහැ. හැබැයි මේ එකක්වත් තේ එකක් නෙමෙයි. ඒ වගේ අපිට තේ එකක් නොවන ධර්මතා ටිකක් ඇති තැනක හදාගත්ත තේ එකක් වගේ දෙයක් අද තියෙන්නේ. අපිට සීනි තේකොළ උණු වතුර ටික වගේ දකින්න ස්කන්ධ ධර්මතා ටික. ওই ස්කන්ධ ධර්මතා ටික තේ එකකට අයිති නෑ. කිසිසේත්ම තේ එකක් ওই ස්කන්ධ ධර්මතා ටිකේ තිබ්බේ නෑ. නැතිනම් රූපයක් අම්මා කියන බවක්, ගස්ගල් මිනිස්සු දුව පුතා කියන බවක් ඔය ස්කන්ධ ටිකට අයිතිය තිබුණේ නෑ. සීනි තේකොළ උණු වතුර කියන ටිකේ තේ එකක් තිබුණේ නෑ වගේ. ස්කන්ධ ටිකේ අම්මා තාත්තා, ගෙවල් දොරවල්, දරුවෝ හිටියේ නෑ. ස්කන්ධ ටිකක පැවැත්ම. හැබැයි ඕගොල්ලන්ට සීනිතේ කොළ උණු වතුර ටික නැතුව තේ එකක් හදාගන්න බැරි වුණා වගේම ඔය ස්කන්ධ ටික නැතුව ගෙවල් දොරවල් විඳින්නත් අම්මා තාත්තා විඳින්න දූ දරුවෝ විඳින්නත් පුළුවන්කම තිබුණෙත් නැහැ. මේ ටික ඇති තැනක Taman තේක හදාගෙන බොනවා. සීනි තේ කුළුණු වතුර ටික ඇති තැනක Taman තේක හදාගෙන බොනවා වගේ මේ ස්කන්ධ ධර්මතා ටික ඇති තැනක අපි දුක හදාගෙන විඳිනවා. අපි අම්මව හදාගෙන හදාගත් අම්මට කැමති වෙලා ඊට පස්සේ ඒ අම්මගේ ජරා මරණ දුකත් අපි තුලම හදාගෙන ඒ ජරා මරණ ටික අම්මා ලෙඩ වුණා අම්මා මැරුණා කියලා අපි එළියේ ඉන්න අම්මට වුණා කියලා අපි අඬනවා. ඒ වගේම දරුවා කියන දේ අපි තුලම හදාගෙන හදාගත්ත දරුවා ඉපදුණා ලෙඩ වුණා මැරුණා කියලා ඒ දුක අපි තුලම හදාගෙන අපි විඳිනවා. මෙන්න මේ වගේ අවිද්‍යා සහගත දර්ශනය. එතකොට දැන් දුක කියලා සඳහන් කළේ පැහැදිලිවම කයට දැනෙන කෙනෙකුගේ පුද්ගලයෙකුගේ විපරිණාමයක් වෙනස් බවක් නැති වෙන බවක් ඒ නිසා යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං යමක් කැමතිනම් කැමතිසේ නොපවතීම කියන කාරණය කැමතිසේ නොලැබීම කියන දේ ඒක ලෝකෙ තුල දුකක්. ඒ දුක ලැබෙන්නේ මනසට. ඒ දුක තේරුම් ගත්ත කියලා, ඒ දුක අවබෝධ කළා කියලා අපිට නිවන අවබෝධ වෙන්නේ නැහැ. මොකද ඒ දුක ලෝකෙ තුල දුකක් මිසක ආදීනවයක් මිසක ඒක කවදාවත් අපිට ලැබෙන දුක්ඛ ආර්ය සත්‍ය නෙමෙයි. දුක්ඛ ආර්ය සත්‍ය නම් අපිට ස්කන්ධ ධර්මතා ටික පිරිසිඳ දකින්න තැනකට අපි යන්නට අවශ්‍ය වෙනවා. ස්කන්ධ ධර්මතා ටික පිරිසිඳ දකින්න තැන තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දකින්නට ඕනේ. දැන් අපි කතා කළේ යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියනකොට අන්න ඔය කියන කාරණාව. ඒ කියන්නේ මේ අපි උදාහරණයකට කිව්ව මේ පොත කියන එක. පොත කියන එකම දුක්ඛ සත්‍ය නම් නැතිනම් ස්කන්ධ ටික නම් මේ පොත කියන ධර්මතාවය නැතිවීම නිසා එන දුකක් ගැන අපිට කතා කරනවා නම් ඒ දුක අපි ලැබෙන්නේ විඳින්නේ මානසික වෙන දුකක්. ඒ වගේ පංච උපාදානස්කන්ධය කියන එක නැති වෙනකොට විපරිණාමය වෙනකොට අම්මා මැරුණ, දුව පුතා මැරුණ කියලා විඳින මට්ටමකින් අපි විඳිනවා නම් ඒ විඳින වින්දනය හැම වෙලාවකදීම අපේ කැමැත්ත ඉෂ්ට නොකරන විඳීම, කැමැතිසේ නොපවතින විඳීම. අපි යමකට කැමති, ඒ කැමති දේ වෙන්නේ නැහැ ඒ විදිහට. පවතින්නේ නැහැ. ආස්වාදේ ඉෂ්ට වෙන්නේ නැහැ. මේ දුක ඔක්කොම ඇති වෙන මානසික දුක. දුක්ඛ සත්‍ය නෙමෙයි. ඒ නිසා දැන් අපිට අවබෝධ කරන්නට වෙනවා මේ අනිත්‍ය නිසා කැමැත්ත ඉෂ්ට වෙන නිසා දුක ආවා කිව්වොත් ඒක ලෝකෙ තුල කතාවක්. නමුත් මේ ස්කන්ධ ටිකම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන දෙයක්. ඒ ස්කන්ධ ටිකම දුක්ඛාරය සත්‍ය මත පිහිටපු දෙයක්. ඒ ස්කන්ධ ටිකම අනාත්ම වූ ස්කන්ධ ටිකක්. දැන් අපිට දුක කියලා අනිත්‍ය කියලා දැක්කෙත් එකම දෙයක්. මේ පොතනම් පිරිසුදු ස්කන්ධ ටික මේ ස්කන්ධ ටිකම ඉතුරු නැතුව නැති වෙන බව අනිත්‍ය වෙන බව ඒ වගේම මේ පොතම දුක්ඛ සත්‍යයක් ඒ වගේම මේ පොතම අනාත්මයක් දැන් පොතමයි අනිත්‍ය ධර්මතාවය පොතමයි දුක්ඛ ධර්මතාවයත් පොතමයි අනාත්ම වූ ධර්මතාවයත් දැන් මේ තුල ආය කතා කරන්නේ නැහැ පොත නැති වෙන නිසා අපි දුක හදාගත්තා මේ විදිහට අපිට ආය කතා කරන්න දෙයක් නැත්තේ නෑ මේ ටික ඔක්කොම දුක්ඛ සත්‍ය මත පදනම් වෙච්ච දෙයක් ඒ වගේ ඒ නිසා අපිට අනිත්‍ය නිසා දුක නෑ අනිත්‍ය නිසා දුක එනවා කිව්වොත් වැරදි අනිත්‍ය නිසා දුක කිව්වොත් ඒකත් වැරදියි අපිට ගන්න තියෙන එකම දේ තමයි යද නිච්ඡන්තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. මොකද්ද යමක් අනිත්‍ය? ස්කන්ධ ධර්මතා ටික මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ස්කන්ධ ධර්මතා ටික මොකක් මත පදනම් පිහිටපු දෙයද? දුක්ඛ සත්‍ය මත පිහිටපු දෙය. එහෙනම් ඒ අනිත්‍ය වුණ ස්කන්ධ ටික ඒ ටිකම දුක්ඛ සත්‍යබත පදනම් පිහිටපු දෙය. දුක්ඛ සත්‍යමයි. අනිත්‍ය වූ ස්කන්ධ ටිකම දුක්ඛ සත්‍යයටයි තියෙන්නේ. ඒ දුක්ඛ සත්‍යම අනාත්මයට බවටපත් උනේ. යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. යමක් අනිත්‍ය නම් ඒකම තමයි දුක. අනිත්‍ය නිසා දුක නෙමෙයි. යමක් අනිත්‍ය නම් ඒකම දුක. ඒ වගේම යන් දුක්ඛං තදනත්තා. ඒ යමක් දුකයි කියලා කියනවා නම් ඒකම අනාත්මය. එතකොට දැන් එකම වස්තුව ගැන උතුම් පැත්තකින් කිව්වා. මේ පොත පිළිබඳව ඔබ ඔබට පේන පැත්තෙන් කතා කරනකොට මම මට පේන පැත්තෙන් කතා කරනකොට යට ඉඳලා බැලුවොත් එයා එයාට පේන පැත්තෙන් කතා කරොත් කතා කරලා තියෙන්නේ පොත් තුනක් පිළිබඳව නෙමෙයි එහෙම නැතිනම් මේ පැත්ත බලලා මේ පැත්තෙන් පේන එකක් මේ පැත්ත බලලා මේ පැත්තෙන් පේන එකක් නෙමෙයි එයා කතා කරලා තියෙන්නේ එකම පැත්ත එකම දෙයක් ගැන ඒ තමයි පොත කියන දේ ගැන පොත කියන දේ ගැන කතා කරපු අවස්ථා තුනක් ආකාර තුනක්. ඒ නිසා තමයි යමෙක් අනිත්‍ය දකිනවා නම් ඔහු දුක දකිනවා යමෙක් දුක දකිනවා නම් ඔහු අනාත්මය දකිනවා යමෙක් දුක දකිනවා නම් ඔහු අනිත්‍යත් ඒ වගේම ඔහු අනාත්මයත් යමෙක් අනාත්මය දකිනවා නම් ඔහු දුකත් අනිත්‍යයත් දකිනවා කියලා ඔවුනොවුන්ට මේක යන්නේ. ඒ නිසා අපිට දුක්ඛතෝ වවත්තෙන්තෝ නොසුඛතෝ දුක්ඛතෝ වවත්තෙන්තෝ සුඛ සංඥම් පජහති. ඒ නිසා දුක් වශයෙන් දකින්න මේක සැප වශයෙන් ගන්න එපා. එතකොට දුක් වශයෙන් දකින්න දකින්න කෙනාට සැපයි කියන සංඥාවක් තියෙනවා නම් මේක දුර වෙනවා. යම් කෙනෙකුට අනාත්ම වූ මේ දුක්ඛ වූ ස්කන්ධ ටික හසු වෙනවා නම් එයාගේ නුවණට ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය මත පිහිටපු දෙයක් හැටියට පේනකොට එයාට තේරෙනවා දුක්ඛ සත්‍ය මත පදනම් වුණ දෙයක් මතනේ අපේ සමුදය සත්‍ය හදාගන්නේ සැප සහගත බව ආස්වාදයේ කියන දේ හදාගන්නේ දුක්ඛ සත්‍ය ඇති ස්කන්ධ ධර්මතා ටිකක් නිසානේ ස්කන්ධ ධර්මතා ටිකනේ මට හැමදාම මේ සැප කියන දේ ගෙනල්ලා දීලා තියෙන්නේ එයා ඒක රූපේ පැත්තෙන් බලන්නේ නැහැ එතකොට එයා ඒක දුක්ඛතෝ අවස්ථේතිනෝ සුඛතෝ අපි අම්මට ආදරේ අම්මට කැමති අපි එළියේ ඉන්න අම්මට ආදරේ කරනවා එළියේ ඉන්න අම්මට කැමති වෙනවා එළියේ ඉන්න දරුවට ආදරේ එළියේ ඉන්න දරුවට කැමති වෙනවා අපිට ඒ දරුවා කියන රූපයේ සැපසහගත රූපයක් හැටියට අද පේනකොට අපිට කියනවා දුක්ඛතෝ වවත්තෙන්තෝ නොසුඛතෝ දුක්ඛතෝ වවත්තෙන්තෝ සුඛ සංඥම් පජහති කියලා එතකොට දුක්ඛතෝ දුක වශයෙන් ව්‍යවස්ථාපනය කරන සැප වශයෙන් බලන්න එපා දුක වශයෙන් බලන කෙනාට සැප කියන සංඥාව දුර වෙනවා. ඔබ ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය මත පදනම් වුණ දෙයක් හැටියට මානසිකාරයේ පවත්වනවා නම් ස්කන්ධ ටික දුක්ඛ සත්‍යයි කියන අවබෝධය ලබනවා නම් ඒ අවබෝධය ලබා ගැනීමේදී Tamanටම තේරෙනවා වැරදි තැනකයි මම සැප විඳින්නේ වැරදි තැනකයි සැපසහගත සංඥාවක් ඇසුරු කරන්නේ කියන මේ කාරණාව පිළිබඳ Tamanටම නුවණක් ඇති වෙනවා එතකොට පේනවා ස්කන්ධය ඇති වුණු තැනක ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන තැනක Taman හදාගෙන සැප විඳිනවා කියන කාරණාව පේනකොට ඔබට දැන් දරුවගේ සැප පණවන්නේ Taman තුල හැදුණු වේදනාවද දරුවා වුනේ Taman තුල හදාගත්ත සංඥාවද දරුවා වුනේ Taman හිතන කමද දරුවා වුනේ Taman දැනගන්න කමද දරුවා වුනේ ඔබට දරුවා නොහට ගන්න බවට යයි එතකොට ඔබට සැප කියන සංඥාව පවත්වන්නට විෂයක් ශේෂ්ත්‍රයක් නැති වෙලා. එනිසා ඔබට කියනවා සැප කියන සංඥාව මනාකොට දුරු කළා කියලා. ඇයි? මේක තාලවත්තු කතා මුදුන සිඳලා දාපු තල් ගහක් බවට පත් කළා. ආයතින් අනුපාද ධම්මෝ නැවත නොහට ගන්න බවට පත් කළා. ඇයි ස්කන්ධ ධර්මතාවක පැවැත්මක් මිසක දැන් ස්කන්ධ ටිකට දරුව කියලා තමන් රැවටෙන්නේ. එතකොට දුක්ඛ ස්කන්ධ ටික පරිඤ්ඤය වුණා. පිරිසිඳ දැක්කා. දුක්ඛ ස්කන්ධ ටික පරිඤ්ඤය වුණාට පස්සේ ඔබට සමුදය සත්‍ය නොහට ගන්න බවට ගියා. පංච උපාදානස්කන්ධ ලෝකේ නොහට ගන්න බවට ගියා. එළඹ සිටි නුවණක් ආවා. අන්න ඒ හේතුව නිසා තමයි කිව්වේ අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරන්න. එතකොට තියනවා කියලා නිත්‍ය සංඥාවක් තියෙනවා නම් ඔබට ඒ නිත්‍ය සංඥාව දුර වෙයි. ඒ වගේම දුක් වශයෙන් ව්‍යවස්ථාපනය කරන්න දුක් වශයෙන් ව්‍යවස්ථාපනය කරනකොට දුක්ඛ සත්‍ය පිළිසිඳ දකිනකොට ඔබට ඒ පිළිබඳව සැපයි කියලා ගන්න රූපය සුඛ සෝමනස්ස සහගත දෙයක් කියලා ගන්න එක සාත සුඛ වේදනාවක් ගෙනත් දෙන දෙයක් කියලා ගන්න සංඥාවක් තිබුණා නම් අන්න ඒක දුරු වෙයි කියලා ව්‍යවස්ථාපනය කරගන්න කියලා කිව්වේ. එතකොට අනත්තතෝ වවත්තේති නො අත්තතෝ ඒක අනාත්ම වශයෙන් දකිනවා නොඅත්තතෝ ආත්ම වශයෙන් නෙමෙයි අනත්තතෝ වවත්තෙන්තෝ අත්ත සංඥම් පජහති අනාත්ම වශයෙන් එයා ව්‍යවස්ථාපනය කරනකොට එයා ආත්ම වශයෙන් ඒක ගන්නෙ නැහැ ඒකට අනත්ත කියන වචනෙටත් අද ගොඩක් වෙලාවට ඉදිරිපත් කරන අර්ථය අසාරයි කියන අර්ථය අසාරයි කියනකොට අසාර කට්ඨේන අනත්තා කියලා මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයම දැක්වෙනවා අසාර කට්ඨේන අනත්තා අසාර අර්ථයෙන් අනාත්මය කියලා. එතකොට මේ අනාත්ම කියන වචනේ විග්‍රහ වෙන එක අර්ථයක් තමයි අසාර කට්ඨේන නැතිනම් සාරයක් නැති අර්ථයෙන් හරයක් නැති අර්ථයෙන් ඒ හරයක් නැහැ කියලා කියන්නේ සාරයක් නැහැ කියලා කියන්නේ මේක අනිත්‍ය වුණ ධර්මතාවයක් වෙන නිසා දුක්ඛ සත්‍ය මත පිහිටපු දුක්ඛ ධර්මතාවයක් වෙන නිසා ඒක අනාත්ම වූ ධර්මතාවයක් කියන කාරණාව කියනවා එහෙමත් නැතිනම් අපි කතා කළ පෙළට අනුව අපි ගත්තොත් අනිත්‍ය නිසා දුක කියන්න බෑ කිව්වා යමක් අනිත්‍ය නම් ඒක දුකයි ඒ වගේම යමක් දුක නම් එය අනාත්මයි කියලා කියනකොට ඒ ස්කන්ධ ටිකම සත්පුද්ගල භාවයකින් ආත්ම සංඥාවකින් පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් අනාත්ම කියන වචනේ පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් දෙනෙක් කියනවා මේක ආත්මයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ ආත්මයක් ගැන කතා කරන ශාසනයක් නෙමෙයි කියලා. ඒ වුණාට එහෙම අපි කිව්වට අන ආත්මයක් ගැන කතා කරන ශාසනයක් නෙමෙයි කියලා අපි කිව්වට ආත්මයක් නැහැ කියලා කතා කරන ශාසනයකුත් නෙමෙයි. ආත්මයක් තියෙනවා කියලා කතා කරන ශාසනයකුත් නෙමෙයි. හේතුඵල ධමයක් කතා කරන ශාසනයක්. අපි රූපය ගැන කතා කරනකොට පසාදෝ අත්ථභාව පරියාපන්නෝ කියලා වචනයක් කතා කළා. මේ ප්‍රසාදවත්තු ආත්ම භාවය අනුගියපු දෙයක් කියලා. එතකොට අත්ථ කියන වචනෙට අපි එතන අසාර අර්ථය දෙනවා නම් සාර අර්ථය දෙනවා නම් අත්ත කියන වචනෙට අපි සාර අර්ථය දීම තුළ අත්ත භාව පරියාපන්නෝ නම් සාර භාවයේ අනුව ගියපු දෙයක් කියලා තේරුම ගත්තොත් එතන ගැලපෙන්නේ නැහැ. එනිසා මේ කියන්නේ ආත්ම භාවයේ අනුව ගියපු දෙයක් අත්ත භාව පරියාපන්නෝ කියනකොට අනාත්මයි කියලා කියනකොට එතන අර්ථය දැක්වෙන්නේ ආත්මයක් නැහැ කියලා නෙමෙයි. ආත්මයක් නැහැ කිව්වොත් අපි ඉන්නේ නැහැ කියන අන්තය තුල ඒ වගේම ආත්මයක් තියෙනවා කිව්වොත් අපි ඉන්නේ ඇත කියන අන්තය තුල. එනිසා හේතු ටික ඇතිකල්ලි සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියන සංග්‍රහයට යනවා. හැබැයි හේතු නිරෝධයෙන් ඒ මොහොතේම නිරුද්ධ වෙනකොට ඒ සත්ව පුද්ගල බව ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මයක් බවට පත් වෙනවා. දැන් හේතුඵල ධමක පැවැත්මක් ගැනයි කතා කළේ. එනිසා අනාත්මයි කියලා කියන්නේ මේ එක දිගට නොසිඳී පවතින ආත්මයක් පිළිබඳව නෙමේ කතා කරන්නේ. හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධේ නිරුද්ධ වෙන බව නිසාම අනාත්මයි කියන අර්ථයකුයි කියන්නේ. ස්කන්ධ ටික අනාත්මයි කිව්වේ හේතු නිසා. මේ ස්කන්ධ ටික හටගත්තා නම් හටගත්තා වූ ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙනකොට ඒ නිරුද්ධ වෙන බව නිසාම ඒ නිරෝධේ නිසාම අනාත්මය. එතකොට ඒ පවතින ආත්මයක් නැහැ. එකින් එකට පවතින ආත්මයක් නැහැ. ඒ ස්කන්ධ ටිකමයි අනිත්‍ය උනේ. ඒ ස්කන්ධ ටිකමයි දුක් උනේ. ඒ ස්කන්ධ ටිකමයි අනාත්ම උනේ. කුමක් නිසාද? හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන නිසාම අනිත්‍යයි කියලා කිව්වා. ඒ වගේම හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති මේ හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ස්කන්ධ ටිකටම දුක්ඛ සත්‍ය කියලා කිව්වා. ඒ වගේම හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති හේතු නිසා හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ධර්මතාවයටම අනාත්මයි කියන අර්ථයක් කිව්වා. දැන් එයාට ආත්ම සංඥාවක් තියෙනවා නම් ඒ ආත්ම සංඥාව දුරු වෙනවා. ආත්ම සංඥාව දුරු වෙනවා කියලා කිව්වෙ පින්නතුනේ අපි ලෝකේ හැම වෙලාවකදීම කටයුතු කරන්නේ ආත්ම සංඥාව පදනම් කරගෙන ආත්ම සංඥාව නිසා ආධ්‍යාත්මික සහ බාහිර වස්තුන් වල අපි පතිත කරගත්ත දැඩි ආත්ම සංඥාවක් විපල්ලාසයක් අපිට තියෙනවා. ඒ විපල්ලාසය නිසාම අපිට පුද්ගල බව මමත්වයේ ගොඩ නැගිලා මම මේ පැත්තේ ජීවත් වෙනවා තව කෙනෙක් එළියේ ජීවත් වෙනවා කියන සටහන් තියෙනවා. ඒ නිසා අපිට එළියේ ජීවත් වෙන සත්වය පුද්ගලය මිනිස්සයෝ ඉන්නවා. ඒ වගේම ඊට සාපේක්ෂව ඒක දකින මම මේ පැත්තේ ඉන්නවා. ඔතන ප්‍රධානම ගැටලුව තමයි එළියේ ඉන්න මම ආත්ම භාවයට වඩා මේ පැත්තේ ආධ්‍යාත්මික පැත්තෙන් අපි ගොඩනගා ගන්න සත්පුද්ගල ආත්ම සංඥාව. අපි ආධ්‍යාත්මිකව ගොඩනගා ගන්න සත්පුද්ගල ආත්ම සංඥාව කියලා කිව්වේ සජීවී අජීවී භේදයකින් තොරව හැම මොහොතකම අපි ගොඩනගාගන්නේ තමන් කියන සංකල්පය. ඒ කියන්නේ යම් දෙයක් ඇති බවට අපිට හම්බෙනවා නම් යම් දෙයක් පිරිසිඳ නොදකිනවා නම් ඒ දක්වාම අපිට ඇති වෙන දේ තමයි ඒ ඒ පිරිසිඳ නොදන්න කෙනා ආධ්‍යාත්මික පැත්තෙන් ඉන්න එක. ඔබට ඊයේ දැකපු කලින් දවසේ දැකපු කෙනෙක්වම හෙට දවසේ දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේදී ඒ වගේම තමයි අපි ඒ කෙනා ඉන්නවා කියලා නිශ්චය කරගන්නකොට අපි දැනගන්නකොට අපි තීරණය කරගන්නකොට අපි අනිත් පැත්තෙන් තවත් කාරණාවක් තීරණය කරනවා. ඒ තමයි ඒ කෙනා දකින මම මේ පැත්තේ හිටියා කියන එක. දැන් අපිට අවුරුදු ගාණක් තිස්සේ තිබුණු සිද්ධි ව්‍යවස්ථාපනය කරන්න පුළුවන්කම තියෙනවා. මෙනෙහි කරලා ගන්න පුළුවන්කම තියෙනවා. අවුරුදු ගාණක් කලින් ඉඳලා තිබුණා නම් ඒ තිබුණ දේ විඳපු මම හිටියා. අවුරුදු 10කට මේ කලින් මේගේ තිබුණේ මෙන්න මේ විදිහයි කියලා මම කියනවා. ඒකෙන් මම නොකිය කියන කතාවක් අවුරුදු 10කට කලින් මම ජීවත් වුණා කියලා. ඒ වගේ බාහිර යම් දෙයක් ඉදිකට තුඩක දෙයක් තිබුණා නම් ඒ තියෙන දේ විඳින කෙනා මේ පැත්තේ ජීවත් වෙනවම තමයි. අපිට ගැටලුව වෙන්නේ අන්න ওই ගොඩනගෙන අස්මිමානයේ එහෙමත් නැතිනම් වෙමි කියන හැඟීම පවතින ආත්මයක් තියනවා කියලා හිතාගත්ත ඒ සංඥාව. ඔකෙදී අපිට දික්ටි මට්ටමක් තියෙනවා. ඒ වගේම සංඥා මට්ටමක් තියෙනවා. දික්ටි මට්ටම තමයි හැම වෙලාවකදීම ආත්ම දික්තිය. සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා සක්කාය දික්ටි මට්ටමින් යන ආත්ම දික්තිය. ඒ වගේම සංයෝජන මට්ටමින් පවතින අස්මිමානය කියන එක. අස්මිමානය කියන එකෙන් කියන්නේ වෙමින් කියන හැඟීම. වෙමි කියන හැඟීම පවතින්නේ මම ඉන්නවා කියන හැඟීම පවතින්නේ හැම තැනකදීම බොහොම සියුම් මට්ටමින් ඇතිවෙන සංයෝජනයක් විදිහට. හැබැයි දිට්ඨිය කියන දේ බොහොම බලවත් විදිහටම ඇතිවෙන දෙයක්. ඒ දිට්ඨිය රූපවන්තං වා අත්තානං සමනුපස්සති රූපවත් වූ ආත්මයක් දකිනවා වගේ මහ බලවත් තැනකින් ඇති වෙන්නේ. අපිට මම කියලා හිතනකොටම අඩි 5ක් 6ක උස මේ රූපෙම මම කියලාද පෙනී ඉන්නවනම් ඒ පේන ඒ මම කියලා හිතාගත්ත මේ රූපෙම මම කියලා හිතපු එක තමයි අපිට තියෙන ආත්ම දිට්ඨිය. ඒ ආත්ම දිට්ඨිය තමයි ටිකක් බොහොම භයානක වෙන්නේ. ඒ නිසා අපිට ස්කන්ධ ටික පිරිසිඳ දකිනවා නම් රූපස්කන්ධයේ පිරිසිඳ දකිනවා නම් ඔබට ඔන්න ඔය ආත්ම දිට්ඨිය නැතුව යනවා. ආත්ම දිට්ඨිය නැතුව යනවා කියලා කිව්වේ ඇහැට පේනවා නම් රූපයක් ඇහැට පෙනෙන මේ රූපය ගැන වර්ණ සටහන ගැන යම් දැනුමක් ඔබට ආවනම් ඔබට ඒත් එක්කම නුවණක් ඇති වෙයි. කවදාවත් මම මාව කියන කෙනාවත් දැකලා නැහැ කියලා මගේ කරගත්ත රූපයත් එක වර්ණ සටහනක් රූපයක් වෙයි මිසක ඔබට මම කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන නුවණක් ඒ වෙලාවට ඇති වෙයි. මම කියලා ගන්න පුළුවන් මගේ කියලා ගන්න පුළුවන් රූපයක් නෙවෙයි කියන නුවණකුත් ඇති වෙයි. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා දැකපු රූපයකට දැකපු වර්ණ සටහනකට නම් මේ රූපේ මම මේ රූපේ මගේ කියලා කියන්නේ. ඒ වර්ණ සටහන ඒ මොහොතේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා දැක්කොත් ඒ මොහොතේ ඉතුරු නැතුව නැති වෙලා යන රූපස්කන්ධයක පැවැත්මක් හේතු නිසා හැදුණු රූපස්කන්ධයේ විදිහට දැක්කොත් ඒ දැකපු කෙනාව ඔබට කවදාවත් දෙවෙනි පාර දකින්න පුළුවන් කමක් නැති දැන් මම මේ විදිහයි කියලා හිතාගෙන ඉන්න ওই රූපය ඊළඟට කවදාවත් ඔබට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා දකින්න බෑ කියන නුවණක් ඔබට ඇති වෙයි. එහෙම වුණොත් රූපයේ පැත්තෙන් පනව ගන්න මම කියන සංඥාවට මම කියන පදනමට තැනක් නැති වෙයි. ඒ නිසා තමයි අනත් අනත් අනාත්ම වශයෙන් මේක බලන්න කියලා කිව්වේ අනත්තතෝ අවත්තෙන්තෝ අත්ථ සංඥම් පජහති එයා අනාත්ම වශයෙන් මේක දකිනකොට ආත්ම සංඥාව දුර වෙනවා හැබැයි අනාත්ම වශයෙන් දකිනවා කියලා කිව්වේ ස්කන්ධ ධර්මතාවයේ දකිනවා කියන දෙයටම තමයි. එතකොට ස්කන්ධ ටික දකිනකොට එයාට අනාත්ම සංඥාව එළඹ සිටිනවා. අනාත්ම සංඥාව ආත්ම භාව වශයෙන් පුද්ගලයෙක් වශයෙන් ගන්න දෙයක් නෑ නේද කියලා හම්බෙනකොට එයාට මේ ආත්ම සංඥාව දුරු වෙනකොට කෙනෙක් පුද්ගලයෙක් ආත්මයක් කියලා වැරදි දෘෂ්ටියක් තිබුණා නම් මේ වැරදි දෘෂ්ටිය ඉතුරු නැතුව දුරු වෙලා යනවා. එනිසා ඒක වැදගත් වෙනවා අනත්තෝ වවත්තෙන්තෝ අත්ත සංඥම් පජහති. ඒ වගේම නිබ්බින්දන්තෝ නන්දින් පජහති. එයා නිබ්බිදාවටපත් වෙනකොට ඒකේ නන්දියක් තිබුණා නම් එයා ඒ නන්දිය ඒ කැමැත්ත දුරු කරනවා. එතකොට ඒ නිබ්බිදාව ඇති කරගන්නකොට ඒ නිබ්බිදාව හැම වෙලාවකදීම ඒ නොඇලෙන බව නැතිනම් කලකිරෙන බව උකටලී බවක් ඇති වෙනකොට ඒ රූපේ පිළිබඳව එයා නන්දින් පජහතිය පිළිබඳ ඇති වෙන තෘෂ්ණාව එයාට දුර වෙනවා. එතන නිබ්බිදාව කියලා කිව්වේ හේතුඵල ධමයෙන් හදාගත්ත දෙයක් එයා ඊට පස්සේ මම මගේ වශයෙන් රැවටෙන්නේ නැති වෙනකොට එයාට ඔය නන්දි වශයෙන් ගන්න ඇලෙන්න වස්තුවක් බාහිර ලෝකේ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි දිබ්බින් දන්තෝ නන්දින් පජහති විරජ්ජන් විරජ්ජන්තෝ රාගම් පජහති ඒ වගේම එයා විරාග විදිහට එයා බලනකොට එයා රජ්‍යති කියන්නේ ඇලෙනවා කියන එක. ඒකට මේ රාග වශයෙන් හෝ ඇලෙන මේ රජ්‍යති කියන ඇලෙන බව දුරු වෙනවා. විරජ්‍යන්තෝ රජ්‍යම් පජහති. එතකොට රාගම් පජහති. මේ විදිහට විරාග වශයෙන් බලනකොට එයාගේ රාගය දුර වෙලා යනවා. ඒ වගේම Nirodhento samudayam pajahati. Nirodhe වශයෙන් දකින්න කෙනාට සමුදය කරගන්න ස්වභාවයක් තියෙනවා නම් ඒක දුර වෙලා යනවා. ඒ වගේම පටිනිස්සජ්ජෙන්තෝ ආදානං පජහති. ඒ වගේම ඒක දුරු කරනකොට පුද්ගල භාව වශයෙන් ගන්න බව දුරු කරනකොට ආදානන් නැවත ගැනීම දුරු කරනවා. එවං චක්කුං අධ්‍යස්තං වවත්තේති මෙන්න මේ විදිහට ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් හැටියට එයා ව්‍යවස්ථාපනය කරනවා. එතකොට දැන් ඇහැ කියන එක එයාට ව්‍යවස්ථාපනය කරගන්න තිබුණ ගොඩක් ආකාරයකට ඇහැ පිළිබඳව ව්‍යවස්ථාපනය කරගන්නකොට දැන් ඒ ව්‍යවස්ථාපනය කරගත්ත මට්ටම ගැන දිහා හොඳට හිතලා බලන්න චක්කුන් අනිච්චතෝ වවත්තේති ඇහැ කියන එක අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කළා නොනිච්චතෝ නිට්ටි වශයෙන් ගත්තේ නැහැ. දුක්ඛතෝ වත්තේති නෝ සුඛතෝ දුක වශයෙන් ගත්තා සැප වශයෙන් ගත්තේ නැහැ. අනත්තතෝ වත්තේති අනාත්ම වශයෙන් ගත්තා ආත්ම වශයෙන් ගත්තේ නැහැ. ඊට පස්සේ නිබ්බින්දති නෝ නන්දති විරජ්‍යති නෝ රජ්‍යති නිරෝධේති නෝ සමුදේති පටිනිස්සජ්ජති නෝ ආදීයති දැන් එයා සම්පූර්ණම ලොකු ඥාන දර්ශනයක් ඇහැගෙන ඇති කරගත්තා. ඇහැ කියන එක පිරිසිඳ දකින නුවණක්. ඇති කරගන්නකොට එයාට ඇහැ අනිත්‍ය ධර්මයක්, ඒ වගේම දුක් ධර්මයක්, අනාත්ම ධර්මයක්, ඒ වගේම නිබ්බිදාව පිණිස, විරාගයේ පිණිස, Nirodhe පිණිස, සමු Nirodhe පිණිස, පටිනිස්සජ්ජනයේ පිණිස පවතින ධර්මයක් හැටියට එයා ඇහැ කියන එක සාක්ෂාත් කළා. එතකොට ඇහැ කියන කාරණාව ගැන කතා කරනකොට අපිට නුවණක් එන්න අවශ්‍ය වෙනවා මේ කතා කරන්නේ රූපයට අදාළ කාරණා ටිකත් එක්කමයි කියන එක. අපි මුලින්ම මතක් කළා වත්තුනානත්ත්‍ය ඥානයත් එක්කම ගෝචරනානත්ත්‍ය ඥානය තියෙනවා කියලා. ගෝචරනානත්ත්‍ය ඥානය කියලා කියන්නේ චක්කුනානත්ත්‍ය ඥානයේ වස්තුනානත්ත්‍ය ඥානයේට මේ වස්තු ව්‍යවස්ථාපනය කරගන්න මේ නුවණට ගෝචර ධර්මතා ටික පිළිබඳවත් ඇති කරගන්න දර්ශනයක්. එතකොට ගෝචර ධර්මතා ටික පිළිබඳ ඇති කරගන්නකොට මේ බාහිර රූපේ නිශ්චය කරගන්නකොට බාහිර රූපේටත් අපි කිව්වා විද්‍යා කර්ම තණ්හා මේ ටිකම තමයි පෙන්වන්නේ කියලා. ඒකටත් අනිච්චතෝ වත්තේති දුක්ඛතෝ වත්තේති අනත්තතෝ වත්තේති නිබ්බින්දති විරජ්‍යති නිරෝධේති සමුදේති පටිනිස්සජ්ජති කියලා ඔය අපි ඇහැට කතා කරපු හේතු ටිකම ඇහැට කතා කරපු කාරණා ටිකම දක්වනවා. මොකද අර හේතුව නිසා ඇහෙන්තර රූපයත් රූපෙන්තර ඇහත් නොපනවන නිසාම තමයි මේ කාරණා ටික ඔක්කොම එක තැනකට අරගෙන එක තැනක් තුල තියලා එක තැනකින් සාකච්ඡා කරන්නේ. එතකොට ඇහැ කියන එක පිළිබඳව දැන් අපිට පූර්ණ වශයෙන්ම නුවණ එනකොට රූපය ගැනත් අපිට සම්පූර්ණම නුවණක් ඇති වෙලා තියෙන්නට අවශ්‍යයි. මෙතනදී කාරණා දෙකක් දකින්න. කාරණා දෙකක් කියලා කිව්වේ කොටස් දෙකකට හොඳට අවබෝධ කරගන්න. ඇහැ කියලා කතා කරනකොට රූපේ කියලා කතා කරනකොට ස්කන්ධ ධර්මතා ටික අනුව ගියපු දෙයක් තියෙනවා. උපාදානස්කන්ධය අනුව ගියපු ධර්මතා ටිකක් තියෙනවා. සූත්‍රයක් පරිශීලනය කළා ඕනම කාරණාවක් තුළදී මේ කියන දේ හොඳට සිහියක් තියාගන්නට ඕනේ මතක තියාගන්නට අවශ්‍ය වෙන දෙයක්. ඒ තමයි ඇහැ ගැන කතා කරනවා තැන් දෙකකදී. රූපය ගැන කතා කරනවා තැන් දෙකකදී. එකක් තමයි රූපස්කන්ධය කියලා විස්තර කරන තැනදී රූපය ගැන කතා කරනවා. ඇහැ ගැන කතා කරනවා. ඒ වගේම රූප රූප උපාදානස්කන්ධය කියන තැනදීත් ඇහැ ගැන කතා කරනවා රූපය ගැන කතා කරනවා. එක තැනකදී පවතින යථාභූත ස්වභාවයේ පැත්තෙන් ඇහැගෙන කතා කරනකොට තව තැනකදී අපි හදාගෙන විඳින ඇහැගෙන කතා කරනවා. එක තැනකදී රූපස්කන්ධය කියලා යථාභූත වූ ස්වභාවයේ රූපස්කන්ධය ගැන කතා කරනකොට තව තැනකදී අපි රූපය කියලා හදාගෙන විඳින රූපය ගැන කතා කරනවා. ඔන්න ඔය දෙපැත්තටම විග්‍රහ වුණ දෙපැත්තටම විස්තර වුණ සූත්‍ර දෙපැත්තම විස්තර කරන කාරණා අපිට ත්‍රිපිටකයේ පැත්තෙන් හම්බ නමුත් අපිට ওই දෙක ගානට මේ භාජන දෙකට දාගත්තේ නැති වුණොත් අපිට ওই තුල බොහොම මුලා බවක් මෝහයක් ඇති වෙනවා. එහෙම කිව්වේ ගොඩක් වෙලාවට කෙනෙක් වරදවා ගන්න දෙයක් තමයි රූපේ නිසා ප්‍රිය සොම්නසක් හටගන්නවා කියලා කියනකොට මේ රූපේ නිසා ප්‍රිය සොම්නස් බවක් හටගන්නේ රූප උපාදානස්කන්ධය කියපු තැනින් මිසක රූපස්කන්ධයෙන් නෙවෙයි කියලා අපි දත යුතුයි. ඒකට රූපස්කන්ධයේ අර්ථය දැම්මොත් එහෙම ඒකේනා ධර්මයේ වර්ධවා ගත්ත වෙනවා. අපිට සමහර වෙලාවට ධර්ම විග්‍රහ අහන්නට ලැබෙනවා. චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියනකොට මේ ඇහැද නිසා රූපේද නිසා කියනකොට ඇහැයි රූපයයි පටිච්ච වෙනවා රාග පටිච්චයෙන් දේශ පටිච්චයෙන් මෝහ පටිච්චයෙන් පටිච්ච වෙනවා ඇහැට රාගයෙන් පටිච්ච වුණාට පස්සේ තමයි උපදින්නේ කියලා ඉවරලා චක්කුංච පටිච්ච උපජ් චක්කුංච පටිච්ච රූපේච්ච උපජ්ජති සුඛං සෝමනස්සං කියලා පෙන්නකොට ඇසද නිසා රූපේද නිසා යම් සුවක් සොම්නසක් උපදිනවා නම් කියලා කියන තැන් අරගෙන ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ කියන්නේ මේ ඇහැට රාගයෙන් ඇලුනහම ද්වේෂයෙන් බැඳෙනකොට මේ තැන්වල ඇති වෙන සුවක් සොම්නසක් ගැන තමයි මේ කතා කරන්නේ කියලා. නමුත් එතනදි කතා කරන්නේ නැහැ විපාක ධර්මතා පැත්තෙන් පෙන්වන ඇහැ පිළිබඳව. එතනදි කතා කරන්නේ වෙන කාරණාවක්. එතනදි පංච උපාදානස්කන්ධ මට්ටමේ ඇහැ නොවන තැනක ඇහැ හදාගත්ත තැනක්, රූපේ නොවන තැන හදාගත්ත රූපේ කියන බවක් ගැන කතා කරන තැනකුයි තියෙන්නේ. නමුත් ඒ සුවසම්නස අපි රූපේ පැත්තට බහාලලා ගන්නකොට අපි තව ධර්මපරයායන්ට ගලපලා බලනකොට ඒ අර්ථය වැරදි කියන එක අපිට තේරෙනවා. ඒ කියන්නේ සබ්බන් රූපන් න සුඛ සහගතං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් සැප සහගත දෙයක් නෙමෙයි සියලුම රූපය කියලා. දැන් අපිට රූපේ පැත්තෙන් සැප ලබා ගන්න පුළුවන් කමක් තියෙන විදිහක් නැහැ. එතකොට මේ වගේ කාරණා ටිකක් තියෙනකොට අපි අපි හිතනවා නම් මේ දෙකම එකයි කියලා ඒක බොහොම වැරදි සහගත මෝහ සහගත හරි මෝඩ ක්‍රියාවක් බවට පත් වෙනවා මෝඩ මානසික මට්ටමක්. ඒ නිසා අපිට දැන් තීරණය කරගන්න වෙනවා හොඳට කාරණා දෙකක් මත. මොකද්ද ඇත්තටම රූපස්කන්ධය කියලා කිව්වේ? ඒ වගේම රූප උපාදානස්කන්ධය කියලා කිව්වේ මොන අවස්ථාවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතේ ලොකු අර්ථයක් රැස් වෙනවා. එතකොට රූපස්කන්ධය ගැන කතා කරනකොට රූපස්කන්ධය පෙන්වන්නේ හැම වෙලාවකදීම සත්පුද්ගල භාවයක් හට නොගත්ත ප්‍රියමනාප සාත සුඛ රූප නොවන මට්ටමකදී ඇහැ ගැන ඇහැ රූප දෙක කතා කරනකොට ඇහැ රූප දෙක රූපස්කන්ධයේ පැත්තෙන් නම් කතා කරන්නේ අන්න ඒ මට්ටමේදී කතා කරන ඇහැ රූප චක්කු විඥාන ආදී සාත සුඛ වේදිත කියන තැනින් කතා කරන්නේ ඒ මට්ටම අපිට සැපසහගතත් නැහැ දුක්සහගතත් නැහැ ඇති දේ මත ගොඩනගාගත්තු උපේක්ෂා සහගත බවක් නැහැ එතන පවතින විපාක ධර්මතාවයක් පමණමයි. විපාක ධර්මතාවයක නව කර්ම සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පවතින විපාකයේ දිහා බලාගෙන කෙනකෙනා නව කර්ම හදා ගැනීමසක විපාකයේ නව කර්ම නෙමෙයි. එතකොට දැන් ඇහැ රූප චක්කු විඥාන කියලා කියනකොට මේ ධර්මතා තුන විපාක මට්ටමින් පවතින ස්වභාවයක් තියෙනවා විපාක මට්ටමින් පැවැත්මක් විපාක මට්ටමින් පවතිනවා කියලා කියන්නේ ඒක අපේ ජීවිතයේ බවට පත් වුණ මට්ටමේ පැවැත්ම. ඒක අපි දන්නේ නැහැ. හරියට අර හිටගෙන ඉන්න තැන අපිට පේන්නේ නැහැ වගේ, පය ගහලා ඉන්න තැන අපිට පේන්නේ නැහැ වගේ, ඒ විපාක මට්ටම අපිට පේන්නේ නැහැ. එතකොට මොකද ඒක අපේ ජීවිතයේ බවට ජීවත් වෙන බවට ඒක වැය වෙලා තියෙන නිසා. ඒ වැය වුණු තැනක අපි ජීවත් වෙන එක හැම වෙලාවකදීම ඒ විපාක මට්ටමේ ඇහැ විපාක මට්ටමේ රූපය රූපස්කන්ධය වුණා මිසක ඒක අපි සැපසහගත සෝමනස්ස සහගත දෙයක් නෙමෙයි. ඊට පස්සේ සමහර තැන් සූත්‍ර ඔබට දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කුම් බික්කවේ ආදිත්තං රූපම් බික්කවේ ආදිත්තං මහණෙනි ඇහැවිල ගන්නා ලද්දක් රූපය ඇවිල ගන්නා ලද්දක් චක්කු විඥානය ඇවිල ගන්නා ලද්දක් කුමකින්ද ඇවිල්ලාගත්තු ජාතීන් ජරාවෙන් මරණය මහණෙනි යමක් තොපගේ නොවේ නම් ඒ පහ කරව මහණෙනි කුමක් තොපගේ නොවන්නේ ඇහැ තොපගේ නෙමෙයි රූපේ තොපගේ නෙමෙයි රූපේ පහ කරව එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේදී වගේ ගොඩාක් සූත්‍ර දේශනාවලදී දේශනා කරනවා මේ ඇහැ දුරු කරන්න රූපේ දුරු කරන්න ඇහැ මාරේක් රූපේ මාරේක් මෙන්න මේ විදිහට දේශනා කරන ගොඩක් දේශන තියෙනවා එතකොට මෙන්න මේ දේශනාවලදී විග්‍රහ කරන්නේ රූප උපාදානස්කන්ධය මිසක රූපස්කන්ධය නෙමෙයි. රූපකාණ්ඩයේ තුල චක්ඛායතන රූපයත් රූපායතන රූපයත් විස්තර කරනකොට රූපස්කන්ධය විස්තර කළාට මේකන කතා කරන්නේ රූප උපාදානස්කන්ධ මට්ටමේ. ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක අපි හදාගෙන විඳින ලෝකය ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක අපි හදාගෙන විඳින රූපයක් පිළිබඳව තියෙන සංඥාවක්. එතකොට අපි සම්පූර්ණම එළියේ රූපේ තියෙනවා නම් රූපේ දැකපු ඇහැ අපිට තියෙනවා කියන පවතින මානසික මට්ටම. ඒ වගේම ඒ රූපේ දැනගත්ත හිත තියෙනවා කියලා හිතන මානසික මට්ටම. ඒක පංච උපාදානස්කන්ධයේ මත ගොඩනැගෙන සිද්ධියක් මිසක කවදාවත් අපි ඇති බවට ගත්ත මට්ටමක පවතින સિદ્ધාන්තයක් මිසක පවතින යථාර්ථය නෙමෙයි. ඒ නිසා තමයි ඒක දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඇහැ නැති කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇහැ නැති කරන්න කියලා කියන්නේ විපාක මට්ටමේ ඇහැ නවත්තලා දාන්න නැති කරන්න කියන එක නෙමෙයි. විපාක මට්ටමේ දර්ශන කෘත්‍ය මට්ටමින් ඇහැ නැති කරන්න අපිට පුළුවන් කමක් නැහැ. එහෙම නැති කරනවා නම් අපිට ආයතන ටිකේ මට්ටමින් නැති කරනවා නම් අපිට කරන්න වෙන්නේ අනුපදිශේෂ පරිණිරවාණයෙන් පිරිනුවම් පාන්න. එහෙමත් නැතිනම් නිවන සහ රහත් සහ මරණය කියන දෙකම එකට සිද්ධ වෙන්නට වෙනවා. නමුත් ඇහැ නැතුව ජීවත් වෙනවා රහතන් වහන්සේ. රූපේ නැතුව ජීවත් වෙනවා. කන නැතුව ජීවත් වෙනවා. සද්දේ නැතුව ජීවත් වෙනවා. එකෙන් කියන්නේ රහතන් වහන්සේට රූප පේන්නේ නැහැ කියලා නෙමෙයි. දර්ශන කෘත්‍ය නැහැ කියලා නෙමෙයි. දර්ශන කෘත්‍ය වෙන තැනක රහතන් වහන්සේ දෙවෙනි පාර එතන නුවණක් පවත්වන අවබෝධ අවබෝධ ඥානයක් තියෙනවා රහතන් වහන්සේට ඒ තුල පවතින ධර්මතාවය ගැන. ඕක හොඳට අපිට අවබෝධ කරගන්න පුළුවන් තැනක් තමයි මේ පටිසම්භිදා මග්ගප්‍රකරණයෙම එන චර්යානානත්ත්‍ය ඥානය කියන කාරණාව. චර්යානානත්ත්‍ය ඥානයේදී කතං චරියාවවත්තානේ පඤ්ඤා චරියානානත්තේ ඥානං චරියාති තිස්සෝ චරියෝ විඥානචරියෝ අඥානචරියා ඥානචරියා මේ ලෝකේ චරියාති තිස්සෝ චරියෝ චර්යා තුනක් තියෙනවා හැසිරීම් තුනක් තියෙනවා විඥානචරියා අඥානචරියා ඥානචරියා විඥානචර්යාවක් තියෙනවා අඥානචර්යාවක් තියෙනවා ඥානචර්යාවක් තියෙනවා එතකොට රූපේසු දස්සනත්තාය අපි ඇහැ රූප ගැන කතා කරපු නිසා අපි ටිකක් විමසීමක් කළොත් රූපේසු දස්සනත්තාය ආවජ්ජන කිරියාභ්‍යා කතා විඥාන චර්යා රූපේ දැකීම පිණිස යන ආවර්ජන ක්‍රියා අව්‍යාකෘතයක් තියෙනවනම් රූපේසු දස්සනත්තෝ චක්කු විඥානං විඥාන චර්යා මේ රූපය ආවර්ජනා කරන ක්‍රියාව්‍යාකෘතියක් තියෙනවා නම් ඒ වගේම දර්ශනාර්ථේ චක්කු විඥානයක් තියෙනවා නම් මේකටම කියනවා විඥාන චර්යා කියලා. ඒ වගේම රූපේසු දිට්ඨත්තා අබිනිරෝපණ විපාක මනෝ ධාතු විඥාන චර්යා. ඒ වගේම දැකපු දේ දිට්ඨත්ත අබිනිරෝපණ අරමුණට නැගීම වශයෙන් ඇතිවෙන විපාක මනෝ ධාතුවක් තියෙනවා නම් මේකටත් කියනවා විඥාන චරියා කියලා. ඒ වගේම රූපේසි රූපේසු අබිනිරූප අබිනිරූපිතත්ත විපාක මනෝ විඥාන ධාතු විඥාන චරියා. රූපේසු අබිනිරූපිතත්ත රූපයක් වශයෙන් හිතට නැවත නගවපු විපාක මනෝවිඤ්ඤාණ ධාතුවක් තියෙනවා නම් මේ විපාක මනෝවිඤ්ඤාණ ධාතුවටත් කියනවා විඤ්ඤාණ චර්යා. මේකත් විඤ්ඤාණ චර්යාවක්. එතකොට මෙතන අපි ටිකක් සරල කරලා ගත්තොත් එහෙම රූපේසු දස්සනත්තාය ආවජ්ජන කිරියාභ්‍යා කතා විඥානචර්යා කියලා කියන්නේ මේ රූපේ දස්සනත්තාය රූපයක් දකින්න පිනිස දැකීම පිනිස ආවජ්ජන කිරියා ව්‍යාකෘතා යම් ආවර්ජන ක්‍රියා අව්‍යාකෘතයක් තියෙනවා නම් විපාක පිටක් තියෙනවා නම් අපි කියන්නේ භවාංග භවාංග චලන ආදී සිතක් තියෙනවා නම් මෙන්න මේ ආවර්ජන ක්‍රියා අව්‍යාකෘතේක්ත කියනවා විඥාන චර්යා කියලා. මේක විඥාන චර්යාවක්. විඥාන චර්යා කියලා කියන්නේ මේක විපාක මනෝ පැත්තෙන් ඇතිවෙන ධර්මතාවයක්. ඒ වගේම රූපේසු දස්සනත්වෝ චක්කු විඥානං විඥාන චර්යා. රූපේසු දස්සනත්වෝ රූපේ දර්ශනාර්ථයෙන් රූපේ දැක්ක තියෙන බව ගෙනල්ලා දෙන චක්කු විඥානය. හිත පැත්තෙන් ඇහි චක්කු ප්‍රසාදේ බිඳින බව දැනගත්ත බවක් තියෙනවා නම් මෙන්න මේ දැනගත්ත බවට චක්කු විඥානය මෙන්න මේකට කියනවා විඥානචර්යා විපාක අවස්ථාවක්. රූපේසු දිත්තත්තා අබිනිරෝපණ රූපේ දැකපු බව හිතට නගන එකට කියනවා මන විපාක මනෝ ධාතු කියලා මේ රූපයක් ඇහැට ගැටුණා කියලා දැන් ඇසට ඇහැ බිඳුණා කියලා දැනගත්තා ඒකට කිව්වා චක්කු විඥාන සිත කියලා ඒ වගේම මේ ඇහැ බිඳුණු එක නැවත හිතට අරමුණු කිරීම වශයෙන් ඇති වෙන මනෝ ධාතු සිතක් තියෙනවා. මේ මනෝ ධාතු සිතට කියනවා දිත්තත් අබිනිරෝපණ විපාක මනෝ ධාතු විඥානචර්ය මේ හිතත් විඥානචර්යාවක්. ඒ වගේම රූපේසු අබිනිරෝපිතත්ත විපාක මනෝ විඥාන ධාතු මේ රූපයන් දැකපු බවට මේ අරමුණට නැගීම නිසා හටගත්තු යම් හිතේ මනසින් දැනගන්න ලක්ෂණ ටිකක් තිබුණා නම් මේ විපාක මනෝවිඤ්ඤාණ ධාතුවත් විඤ්ඤාණ චර්යාවක් කියලා කියනවා. එතකොට මේ විඤ්ඤාණ චර්යාව කියන්නේ කුමක් නිසාද කියන එක අපි ටිකක් විමසලා බලුවොත් නේරාගා චරතේති විඤ්ඤාණ චර්යාව. මේ රාග රහිතව රාගේ නැතුව නීරාගා චරතේති විඥානචරියා රාගයක් නැතුව හැසිරෙන නිසා, දෝෂය, ద్వේෂයක් නැතුව හැසිරෙන නිසා විඥාන චර්යා. ඒ වගේම මෝහය නැතුව හැසිරෙන නිසා විඥාන චර්යා. මානෙ නැතුව හැසිරෙන නිසා විඥාන චර්යා. ඒ වගේම නිද්දිත්‍ය දිට්ඨියක් නැතුව උද්දච්චය නැතුව විචිකිච්ඡාව නැතුව මෝහ විප්‍රයුක්තව මේ විදිහට කාරණා ගොඩාක් වෙන්නව මෙන්න මේ ටික නිසා තමයි විඥාන චර්යා කියන්නේ කියලා. ඊට පස්සේ සුඛේන්ද්‍රියේහි කම්මේහි විප්‍රයුක්තා සැපේන්ද්‍රිය හා යෙදුණු කර්මයන්ගෙන් විප්‍රයුක්තයි දුක්ඛේන්ද්‍රියේහි කම්මේහි විප්‍රයුක්තා දුක්ඛේන්ද්‍රිය සමග යෙදුණු ධර්මතාවයන්ගෙන් විප්‍රයුක්තයි ඒ වගේම දුක්ඛ විපාක සුඛ විපාක විදිහට යෙදුණු ධර්මතාවයන්ගෙන් විප්‍රයුක්තයි මෙන්න මේ විදිහට විඥාන චර්යා කියලා කියනවා මේ ලක්ෂණ ටික නිසා විඥානස්ස ඒව රූපා චර්යා හෝති इति විඥාන චර්යා. විඥානයේ මෙන්න මේ ස්වභාවයෙන් යුක්ත චර්යාවක් හැසිරීමක් තියෙන නිසා විඥාන චර්යා කියලා කියනවා. පකති පරිසුද්ධ මිදං චිත්තං ප්‍රකතියෙන්ම මේ ඉදං චිත්තං පරිසුද්ධං මේ හිත ප්‍රභාස්වරයි පිරිසුදුයි නික්කලේසත්තේනාති විඥානචර්යා විඥානචර්යා කියලා කියන්නේ මොකක් නිසාද නික්ලේශී අර්ථයෙන් නික්ලේශත්ථේනාති නික්ලේශී නිකලස් බවින් තමයි විඥාන චර්යා කියලා කියන්නේ අයං විඥාන චර්යා. එතකොට මේ රූපයේ දර්ශනාර්ථයේ රූපයේ ඇහැට පේන තන විඥාන චර්යා. මොකද මේ රූපය තුල තාම ඇහැට පේන රූපයේ තුල ගහක් මිනිස්සෙක් අම්මා තාත්තා දුව පුතා හටගෙන නැහැ. දර්ශන අර්ථය විතරයි. මනස දන්නේ ඇහැ බිඳුණු බවට රූපයේ ගැටුණු බවට ඇති කරගත්ත දර්ශනයක් විතරයි. ඒ නිසා තමයි ඒක විඥාන චර්යා කියලා කියන්නේ ඒ හිත ඒ කාරණාවටම වැය වෙලා තියෙන නිසා. එතකොට මෙන්න මේ තුල අපිට අද දවසේදී කාලේ මදි වෙයි අඥාන චර්යා කොටස කතා කරන්නට. නමුත් මෙන්න මේ ධර්මතාවයේ පිළිබඳව ඇත්ත නොදන්නා කම නිසා සැප දුක් වශයෙන් අරගන්න මට්ටමකට යනකොට ඒ සැප දුක් වශයෙන් අරගත්ත ධර්මතාවයේ රාග වශයෙන් ඇසුරු කරනකොට, ద్వේෂ වශයෙන් ඇසුරු කරනකොට, මෝහ වශයෙන් ඇසුරු කරනකොට හිත කෙලසෙන පැත්තට යනකොට ඒකට කියනවා අඥාන චර්යා කියලා. ඒ වගේම අනිත්‍යාදී දර්ශනයෙන් භාවිත කරනවා නම් අනිත්‍යාදී දර්ශනයෙන් දකිනවා නම් ඒකට කියනවා ඥාන චර්යාව කියලා. සංක්ෂිප්ත වශයෙන් මේ විදිහට විඥානචර්යා, අඥානචර්යා, ඥානචර්යා කියන මේ කොටස දිහා බලනකොට අපිට හොඳට අවබෝධ කරගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි ඇහැ රූප පනවනකොට එක තැනක් තියෙනවා දර්ශන දර්ශනාර්ථයෙන් දර්ශන කෘත්‍යයෙන් පනවන විඥානචර්යා කියන තැනින් පනවන තැන. ඒ වගේම රූපය ගැන සැපසහගත රූප හොඳ රූප වටිනා රූප තියනවා කියලා මේක ජවන මට්ටමින් එහෙමත් නැතිනම් හිතේ රාග, දේශ, මෝහ යෙදුණු මට්ටමින් ඇහැ රූප ගැන කතා කරන මට්ටමක් තියෙනවා. ඒ මට්ටම හැම වෙලාවකදීම අඥානචර්යා දුරු කරගත යුතු මට්ටමක්. ඔන්න ඔය ධර්මතා දෙක වෙන් කරගන්න අපි හොඳට දක්ෂ වෙන්නට ඕනේ. එහෙම නැති ඔය දෙක එකට කලවම් කරගත්තොත් අපි මනෝවිඤ්ඤානේ පංච උපාදානස්කන්ධයේ පංචස්කන්ධයේ කලවම් කරගත්ත වෙනවා. මේ ස්කන්ධයයි උපාදානස්කන්ධයයි එකට කරලා ගත්තට පස්සේ අපිට උපාදානස්කන්ධය ඇතුළේ විමුක්තියක් හොයවුවා කියලා කවදාවත් පංච උපාදානස්කන්ධය ඇතුළේදී නම් නිවන ලබා ගන්න වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ කාරණා ටිකක් තුල ওই ටික මනෝ ධාතු සිත් මනෝ විඥාන ධාතු ආදී සිත් අපිට ජීවිතේට වෙනම පාඩමක් වගේ වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් අර්ථයක් විදිහට ජීවිතයට බොහොම ලං කරගන්න මේ ප්‍රකෘති ප්‍රභාෂවර ප්‍රකෘති හිත අපි කෙලසීමක් විදිහට කරගන්නේ අනිත්‍ය නොදන්නකම නිසා, Nirodhe නොදන්නකම නිසා, නැති වුණු බව අනාත්මය නොදන්නකම නිසා, හරියට ව්‍යවස්ථාපනය සිද්ධ නොකළ නිසා. එනිසා අද අපිට ප්‍රතිපදාව හදාගන්නට නම් මේ හරියට සිද්ධ කරන ව්‍යවස්ථාපනය අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් කරන ව්‍යවස්ථාපනය අනිවාර්යෙන් සිද්ධ කළ යුතුයි කියන කාරණාව තුළ තමන්ගේ ප්‍රතිපදාව සකස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ තුලින් කවුරුත් නුවණක් ඇති කරගන්නවා නම් ඒක බොහොම වැදගත් වෙනවා බොහොම වටිනවා. එහෙනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්ලා බොහොම වටින කුසලයක් සිද්ධ කළේ මේ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉෂ්ඨකාරකාදී යම් දේවගණ සමූහයක් වේ නම් සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් මේ පින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නම මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ